ලංකාවේ රාජ්‍ය සේවයේ වෛද්‍යවරු හෙද හෙදියන් උපස්ථායකින් ඇතුළු සියලු දෙනාම එක හඬින් හෙට දවසේ සිට මේ මැතිවරණ ප්‍රකාශනයේ අඩංගු නිදහස් සෞඛ්‍යයේ මනගම නතර කරන ලෙස පුළුල්ම උද්ඝෝෂණය ආරම්භ කළ මේ මැතිවරණ ප්‍රකාශනයේ මෙය කිසිසේත් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා ගැනීම. මොකද ඔවුන් බලයට පත් වෙන්නේ නැහැ. ඒක නිසා වැදගත් වෙන්නේ මෙවැනි ප්‍රකාශයක්වත් කරන්න ඉඩ නොදෙන එක.